ඒ භාග්‍යවත්තු අරිහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේට নমස්කාර වේවා මහා වංශෝ ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කතාව පඨමෝ පරිච්ඡේදෝ පළවෙනි පරිච්ඡේදය තථාගතාභිගමනං තථාගතයන් වහන්සේගේ මෙහි වැඩමවීම නමස්සිත්වාන සංබුද්ධං සුසුද්ධං සුද්ධ වංශජං මහා වංශං පවක්ඛාමි නානානෝ නාදිකාරිකං අපගේ භාග්‍යතුන් වහන්සේ පරම පාරිශුද්ධත්වයට පත් වූයේ තමන් වහන්සේ තුල පැවති රාගාදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කිරීම නිසායි. එසේම දඹදිව ඊ타මාත්ම පාරිශුද්ධ වංශ පරම්පරාව වන ශාක්‍ය වංශයේ උන්වහන්සේ ජන්මලාභය ලැබුවේ අපගේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර කොට එම උතුම් වංශ පරම්පරාවෙහි ශ්‍රේෂ්ඨ සිදුවීම් ගැන විස්තර සමගින් ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ වංශය පිළිබඳව පරම්පරා කතා වන මහා වංශය පවසමි. පුරාණේහි කතෝ පේසෝ අතිවිත්තාරිතෝ ක්වචේ අතීව ක්වේති සංකිත්තෝ අනේක පුනරුත්තකෝ ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ પરම්පරා කතාව මේට කලින් පුරාණ හෙළ අටුවා කළ අපගේ පැරණි අටුවාචාරීන් වහන්සේලා විසින් සකස් කොට තිබුණද ඒ සීහලට්ට කතා මහා වංශයේ සමහර තැන්වල විස්තර ඕනෑවටත් වඩා වැඩිය. විස්තර කළ යුතු ඇතම් තැනක තිබෙන්නේ ගොඩාක්ම කෙටි විස්තරයි. කලින් කියූ දේ නැවත නැවත කීමේ පුනරිත්ති දෝෂත් එහි නොයෙක් තැන්වල දකින්න තිබුණා. වජ්ජිතන්තේහි දෝසේහි සුකංගහන ධාරණං පසාද සංවේග කරං සුතිතෝ චංඋපාගතං එනමුත් මේ මහා වංශයේහි ඕනෑවටත් වඩා කරන විස්තරත් අවශ්‍යම කිය යුතු විස්තර තිබෙද්දී ඒවා ගොඩාක් කෙටියෙන් කීමත් කියූදේ නැවත නැවත කීමේ පුනරිත්ති දෝෂත් ඉවත් කළා. එමෙන්ම මෙහි සඳහන් කරුණු සුවසේ මතකයේ තබා ගන්නට පුළුවන් විදිහට සකස් කළා. තෙරුවන් පිළිබඳව විස්තර කරද්දී ශ්‍රද්ධාවෙන් යුතු පහන් සිතක් ඇති කර ගන්නටත් නොයේ කරදර විපත් ගැන කියවෙන තැන්වල සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කොට සංවේගය ඇති කර ගන්නටත් සුදුසු විදිහට සකස් කළා. එමෙන්ම මේ දක්වාම අතරමඟ කඩාකප්පල් වීමක් නැතුව ආචාර්ය පරපුරෙන් දිගටම හොඳින් පවත්වාගෙන ආ සත්‍ය තොරතුරු මෙහි ඇතුළත් කළා. පසාද ජනකේතනේ තත සංවේගකාරකේ ජනයන්තු පසාදංච සංවේගංච සුනාතතං එනිසා අප භාග්‍යතුන් වහන්සේ ලක්දිව වැඩමවීම ධර්ම සංගායන මිහිඳු මාහිමියන් වැඩමවීම මහබෝ මහසෑ පිහිටුවීම වැනි තැන් කියවෙද්දී සිත පහන් කර ගන්නට ඕනේ වාග්යතුන් වහන්සේගේ රහතුන් වහන්සේගේ පිරිනිවන් පෑම රජවරුන්ගේ මරණාදී තැන් කියවෙද්දී සංවේගයත් ඇති කර ගන්නට ඕනේ. අන්න ඒ අයුරින් හොඳින් කන් යොමාගෙන මේ මහා වංශය අහගෙන ඉන්න ඕනේ. දීපංකරං හි සම්බුද්දං පස්සෙත්වානෝ ජිනෝ පුරා ලෝකං දුක්ඛා පමෝචේතං බෝදාය පනෙදෙන් අකා තුන්ලව දිනෝ අප භාග්‍යතුන් වහන්සේ අතීතයේ මුලින්ම සුමේදනං ඉරිදිමත් තවුසෙක්ව සිටියා. ඒ කාලයේ දීපංකරණං වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා හිටියා. උන් වහන්සේව පැහැදුතු අපගේ සුමේද තවුසාට ඒ සම්බුදු රජුගෙන්ම නියත විවරණ ලැබුණා. එතකොට තමා ලෝක සත්‍යාව සසර දුකෙන් මුදවා ගන්නට ඕනෑ යන අදහසින් බුදු බව පිණිස ඊතා දැඩි ලෙස අදිෂ්ඨානයක් ඇති කරගත්තා. තතෝ නං චේව සම්බුද්ධං කොණ්ඩඤ්ඤං මංගලං මුනිං සුමනං රේවතං බුද්ධං සෝබිතං ච මහා මුනිං ඒ දීපංකර බුදුරජුන්ගේ පිරිනිවීමෙන් පසු එක් අසංඛ්‍ය කාලයක් ගෙවි ගියා ඊට පස්සේ කොණ්ඩඤ්ඤ නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණා ඒ කාලයේ අප මහා බෝසතුන් විජිතාවි නම් සක්විති රජකුව සිටියේදී ඒ කොණ්ඩඤ්ඤ බුදුරජුන් ගෙනුත් අනාගතයේ සම්බුදු වන බවට නියති විවරණ ලැබුවා. ඒ කොණ්ඩඤ්ඤ බුදුරජුන් පිරිනිවන් පෑවාට පසු නැවත එක් අසංඛ්‍ය කාලයක් ගෙවි ගියා. ඊට පස්සේ ඇති වූ කල්පයේදී මංගල සුමන රේවත සහ සෝබිත යන බුදුවරුන් සතර නමක් පහළ වුණා. ඒ මංගල බුදුරජුන් දවස අපමහ බෝසතුන් සුරූචි නමින් බ්‍රාහ්මණයෙකු වී ඒ බුදුරජුන්ගෙන් නියත විවරණ ලැබුවා. සුමන නම් බුදුරජුන් දවස අතුල නම් නාගයෙක් රාජයෙකු වී ඒ බුදුරජුන්ගෙන් නියත විවරණ ලැබුවා. ප්‍රේවතනම් බුදුරජාණන් වහන්සේ දවස අතිදේව නම් බ්‍රාහ්මණයෙකු වූ ඒ බුදුරජාණන් වහන්සේගෙනුත් නියත විවරණ ලැබුවා. සෝභිත නම් බුදුරජාණන් වහන්සේගේ දවස අජිත නම් බ්‍රාහ්මණයෙකු වී ඒ බුදුරජාණන් වහන්සේගෙනුත් නියත විවරණ ලැබුවා. අනෝමදස්සෙන් සංබුද්ධං පදුමං නාරදං ජිනං පදුමොත්තර සංබුද්ධං සුමේදං ච තථාගතං ඒ ශෝභිත බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු එක් අසංකේයක කාලයක් ගෙවි ගියා. නැවත ඇති වූ කල්පයෙහි අනෝමදස්සී පදුම නාරද යන බුදුරජාණන් වහන්සේලා තුන් නම පහළ වුණා. අනෝම දස්සේ නම් බුදුරජාණන් වහන්සේගේ දවස අපමහා බෝසතාණන් වහන්සේ මහානුභාව සම්පන්න යක්ෂ සේනාධිපතියකුව සිට ඒ බුදුරජාණන් වහන්සේගෙන් නියති විවරණ ලැබුවා. පදුමනං බුදුරජාණන් වහන්සේගේ වහන්සේ දවස අපමහා බෝසතාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි වනයෙහි සිංහ රාජයෙක්ව ඉපද සිටියේදී උන්වහන්සේගෙන් නියත විවරණ ලැබුවා. නාරද නමින් බුදුරජාණන් වහන්සේ කෙනකුන් ලෝකයේ පහළ වූ කාලයේහි අපමහ බෝධිසත්වයන් වහන්සේ අභිඥාලාභී සුසීවරයෙකුව සිට උන්වහන්සේගෙන් අනාගතයේහි බුදු බවට නියතිවරණ ලැබුවා. ඒ නාරද බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු මේට කල්ප ලක්ෂයකට පෙර පදපුත්‍ර නම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේහි පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ දවස අපමහ බෝසතාණන් වහන්සේ ජටිල නමින් බ්‍රාහ්මණයෙකුක ඉපිද ඒ බුදුරජාණන් වහන්සේගෙන් නියති විවරණ ලැබුවා. පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු කල්ප 30000ක් ගෙවි ගියා. එයින් පසු ඇති වූ කල්පයෙහි සුමේද සුජාත නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වුණා. සුමේද නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි අපමහ බෝසතාණන් වහන්සේ උත්තර නමින් තරුණයෙකුව සිටියේදී ඒ බුදුසසුනේහි පැවිදි වී නියත විවරණ ලබා ගත්තා. සුජාතං පිය දසංසින්ච අත්ත දසංසින්ච නායකං ධම්ම දසෙන්ච සින්ධත්තං තිස්සං පුස්ස ජිනං තතා ඒ සුමේද බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු සුජාත නමින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. ඒ කාලයෙහි අපගේ මහ බෝසතාණන් වහන්සේ ශක්ති රජ කෙනෙකු වෙයිද? ඒ බුදු සසුනේහි පැවිදි වුණා. ඒ බුදුරජාණන් වහන්සේගෙනුත් නියත විවරණ ලැබුවා. ඒ සුජාත බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු මෙයින් කල්ප 118කට කලින් පියදස්සී අත්තදස්සී ධම්මදස්සී යන නමින් බුදුරජාණන් වහන්සේලා තුන් නමක් ලෝකේ පහළ වුණා. එයින් පියදස්සී නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි අපමහ බෝසතාණන් වහන්සේ කාශ්‍යප නම් බ්‍රාහ්මණයෙකු සිට උන්වහන්සේගෙන් නියතිවරණ ලැබුවා. අත්තදස්සේ බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලයෙහි අප බෝධිසත්වයන් වහන්සේ සුසීම නම් ඉරිදිමත් තවුසකව සිටියේදී ඒ බුදුරජාණන් වහන්සේගෙන් නියතිවරණ ශ්‍රී ලබා ගත්තා. ධම්මදස්සේ බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලයෙහි අප මහ බෝසතාණන් වහන්සේ ශක්දේව් රජව ඉපිද උන්වහන්සේගෙන් නියතිවරණ ලබා ගත්තා. ඊට පස්සේ මෙයින් 94 කල්පයකට පෙර සිද්ධාර්ථ නමෙන් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. එකලාප මහ බෝධිසත්වයන් වහන්සේ මංගල නම් 이르දිමත් තවුසෙක්ව සිටියදී ඒ බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවා. මෙයින් කල්ප 92කට පෙර තිස්ස පුස්ස නමින් බුදුරජාණන් වහන්සේලා දෙනමක් ලෝකේ පහළ වුණා. එයින් තිස්ස නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සුජාතනම් මහා සෘෂිවරයෙකු ඉපදී ඒ බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගත්තා. පුස්සනම් බුදුරජාණන් වහන්සේ පහළ වුණු කාලයේහි අපමහ බෝධිසත්වයන් වහන්සේ විජිතාවි නමින් රජකුව සිට ඒ බුද්ධ ශාසනයෙහි පැවිදි වී උන්වහන්සේගෙන් නියත විවරණ ලබා ගත්තා. විපස්සෙන් සිකේ සංබුද්ධං සංබුද්ධං වෙසබං විභං කකු සංභංච සංබුද්ධං කෝනාගමනමේවච මේන් 91 කල්පයකට පෙර විපස්සී නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණා. එකල අපගේ මහ බෝධිසත්වයන් වහන්සේ අතුල නමින් නාගරාජයෙකුව සිට ඒ බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගත්තා. මේන් කල්ප 31කට පෙර සිකී වෙස්සබූ නමින් බුදුරජාණන් වහන්සේලා දෙනමක් ලෝකේ පහළ වුණා. සිකී නම් බුදුරජාණන් වහන්සේ පහළ වුණු කාලයේහි අප මහ බෝධිසත්වයන් වහන්සේ අරින්දමණන් රජෙකුව සිට නියත විවරණ ලබා ගත්තා. වෙස්සබුව නම් බුදුරජාණන් වහන්සේ පහළ වූ කාලයේහි අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ සුදර්ශන නම් රජකුව සිට නියත විවරණ ලබා ගත්තා. එයින් පසු මේ මහා භද්‍ර කල්පය පහළ වුණා. මේ කල්පයෙහි කකුසඳ කෝණාගමන කාශ්‍යප සහ ගෞතම යන බුදුරජාණන් වහන්සේලා පහළ වුණා. කකුසත බුදුරජාණන් වහන්සේ පහළ වුණු කාලයේහි අපමහ බෝධිසත්වයන් වහන්සේ කේමනං රජෙකු වෙපිද. ඒ කකුසඳ බුදු සසුනේහි පැවිදිව ඒ බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවා. ඊළඟට පහළ වූ කොණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලයේ අපේ මහ බෝධිසත්වයන් වහන්සේ පර්වත නමින් රජකුව සිට ඒ කොණාගමන බුදුසසුනේහි පැවිදි වෙලා ඒ බුදුරජාණන් වහන්සේගෙන් නියතිවරණ ලබා ගත්තා. කස්සපං සුගතං චේමේ සම්බුද්ධ චතු විසති ආරාධෙත්වා මහාවීරෝ තෙහි බෝධාය ව්‍යකතේ ඊළඟට පහළ වූ කාශ්‍යප නම් වූ සුගත බුදුරජාණන් වහන්සේගේ කාලයේහි අපමහා බෝධිසත්වයන් වහන්සේ ජෝතිපාල නම් බ්‍රාහ්මණයෙකු ඉපිදේ කාශ්‍යප බුදුසසුනේහි පැවිදි වී ඒ බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණසී ලබා ගත්තා. මේ අයුරින් සම්බුදුරජාණන් වහන්සේලා සූවිසි නමකගෙන් නියත විවරණසී ලබා ගත්තා. උන්වහන්සේලා විසින් ඒ කාන්තේම්ම මේ මහෝත්තමයා ශ්‍රී සම්බුද්ධත්වයට පත්වෙන බවට අනාගත වාක්‍ය ප්‍රකාශ කරන ලදේ අපගේ මහාවීරයන් වහන්සේ පූරෙත්වා පාරමී සම්වා පත්වා සංබෝධිමුත්තමං උත්තමෝ ගෝතමෝ බුද්ධෝ සත්තේ දුක්ඛා පමෝචය දස පාරමී දස උපපාරමී දස පරමත්ථ පාරමී යන සමතිස් පාරමී ධර්මයන් සම්පූර්ණ කොට උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට පැමිණියා. උත්තම වූ ගෞතම බුදුරජාණන් වහන්සේ නමින් ලොවෙහි ප්‍රකටව දෙව් මිනිස් ලෝක සත්වයා සසර දුකින් මුදවා වදාලා මගදේ සූරු වේලායන් බෝධි මූලේ මහා මුනි විසාක පුන්නමායංසෝ පත්තෝ සංබෝධි මුත්තමං දඹදිව මගධ රාජ්‍යයෙහි ගයාවට නුදුරුව නේරංජරා නදිය ගලා බස්නා ඉවුරු දෙපස මහවැලි තලා ඇති හේන් උරුවේලා නම් ප්‍රදේශයේහි බෝධි මූලයේහිදී වෙසක් පුන් පොහෝ දිනයෙහි උන්වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වූසේක සත්තාහනිතහෙන් තත්ත සෝ විමුත්තේ සුඛං පරං වින්දං තං මදොරත් තං ච දස්සයන්තෝ වසී වසී ඒ අපගේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ තුලින් සියලු බුද්ධ කෘත්‍යයන් පිළිබඳව වසී භාවයට පත්ව උත්තම වූ අමා නිවන් විමුක්ති සුවය වින්දසේක වින්ද යුතු වූ ඒ උතුම් විමුක්ති සුඛයෙහි මధుර භාවය විඳිමින් එය ලොවට දක්වනු පිණිස ඒ බොමඩ සමීපයේ සත් සතියක් වැඩහුන්සේක තතෝ බාරණ සිංගන්त्वा ධම්මචක්කං පවත්තය තස්ස වස්සං වසන්තෝච සත්තින් අරහතං අකා ඒ බොමඩ ප්‍රදේශයෙන් නික්ම බරණස් පුරයට ආසන්නයේ පිහිටි ඉසිපතන මිගදායට වැඩම කොට දස දහසක් ලෝක ධාතු කම්පා කරවමින් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළසේක. ඒ ඉසිපතනයෙහිම වස් සමාදන් වී වැඩහුන් කාලයේහි 69ක් උතුම් අරිහත්වයට පත් කළසේක. තේ ධම්ම දේශනත්ථාය විසංජෙත්වාන භික්ඛවෝ විනෙත්වාච තතෝ තින්ස සහායේ පද්ද වග්ගිය තමන් වහන්සේ විසින් බිහි කරන ලද රහත් භික්ෂූන් වහන්සේලා 69 බොහෝ ජනයාට හිතසුව පිණිස දෙව් මිනිසුන්ට යහපත පිණිස චාරිකාවෙහි පිටත් කරවා ඊට පසු උරුවෙල් දනව්වට ආපසු වඩින අතරමඟ කපු වනයෙහිදී බද්ද වර්ගයේ යහළු කුමාරවරුන් 30 දෙනාද ධර්මයේ තුල හික්මෙව්වා සහස්ස ජටිල නාතෝ විනේතුං කස්සපාදික හේමන්තේ උරුවේලායන් වසේතේ පරිපාචයන් ඒ අපගේ ලෝකනාථයන් වහන්සේ දහසක් පිරිවර සහිත වූ උරුවේල කස්සප නදී කස්සප, ගයා කස්සප යන තුන්බෑ ජටිලයන් দমনය කරනු සඳහා සීත කාලයේහි උරුවෙල් දනව්වට වැඩම කොට ඔවුන්ගේ උපනිශ්‍රය සම්පත් මුහු කරවමින් වැඩහුන්සේක මුරුබේල කස්ස පස්ස මහා යඤ්ඤෝ උපට්ඨිතේ තස්සත්තනෝ නාගමන ඉච්ඡාචාරං විජානිය දවසක් උරුවේල කස්සප ජටිලයා හට අංග මගද යන දෙරට වාසීන් විසින් මහා දානයක් රැගෙන ආවා එම දානය සඳහා අප භාග්‍යතුන් වහන්සේ නොවැඩියොත් හොඳය කියා ජටලියෝ කැමැත්තෙන් සිටියා. එතකොට ඒ බව දැනගත් අප භාග්‍යතුන් වහන්සේ උත්තර කුරුතෝ බික්කං ආහරිත්වාරි මද්දනෝ අනෝතත්ත දහේ බුත්වා සායන්න සමයේ සයං උතුරු කුරු දිවයින්ට වැඩම කොට එහි පිටුසිඟා වැඩ දාණය ලබා ගත්තා. කෙලෙස් සතුරම් මඩින අප මහෝත්තමයන් වහන්සේ අනෝතත්ත විල්තෙරාසල සිරියල් ගල්තලාවේ වැඩහිඳ දන් වැළඳූසේක. එදින සවස් යාමයේහි තමන් වහන්සේ බෝධිතෝ නවමේ මාසේ පුස්ස පුන්නමියං දිනෝ ලංකාදීපං විසෝධේතුං ලංකාදීපං උපාගමේ සම්බුද්ධත්වයේ 9 වෙනි මාසයේහි පුසනකත යෙදුණු උතුරු පුර 15ක් දිනෙහි බුදුසසුනට විරුද්ධ ගති ඇති යක්පිරිස් නැමැති කටුකොහල් හරවා ලංකා ද්වීපය පිරිසිදු කිරීම පිණිස තුන්වව දිනු අප මොනිදානෝ ලක්දිවට වැඩිසේක සාසනොජ්ජතනං ඨානං ලංකා ඥාතජනනහි යක්ක පුන්නාය ලංකාය යක්ක නිබ්බාසියාතිච ලංකා දීපේ වනාහි ගෞතම බුදුසසුන බබලන තැන යයි අප භාග්‍යතුන් වහන්සේ විසින් මැනවින් දන්නා ලද්දේය ඒ ලංකාද්වීපයේ සසුනට විරුද්ධ ගති ඇති යකුන් පිරී සිටිනා හේයින් ඒ යකුන් ලංකාද්වීපයෙන් බැහැර කළ යුතුය ඥාතෝව ලංකාමත්ජම් හේ ගංගා තීරේ මනෝරම තියෝජනාය තේරම් වේ ඒක යෝජන විත්තත ලංකා ද්වීපයෙහි මැද ඊතා සිත්කල වූ ගංගා තීරයෙහි යකුන් එක්රස් වන තනක් තිබේ. ඒ රම්‍ය වූ භූමිය තුන් යොදුන් දිගය. එක් යොදුන් පළලය. එම ස්ථානයේහි යකුන් රැස්වන බව භාගතුන් වහන්සේ දන්නාසේක. මහානාග වනුයානේ යක්ක සංගාම භූමියා ලංකාදේ පට්ටයක්කානං මහායක්ක සමාගමෝ ඊතා සරුවට වැඩී ගිය නා වෘක්ෂයන්ගෙන් පිරී ගිය මහානාග වනෝද්‍යානයේ නම් වූ ඒ යකුන් රැස්වන භූමි ප්‍රදේශයේහි ලංකාදීප වාසී යක්ෂයින්ගේ මහා සභාවක් තිබුණා. උපාගතෝ තං සුගතෝ මහා යක්ක සමාගමං සමාගමස්ස මජ්ජම් හි තත්තතේ සං සිරෝපරේ සුගත වූ අප බුදුරජාණන් වහන්සේ ඒ මහා යක්ෂ සමාගම තිබූ තැනට වැඩිසේක. යකුන් රැස් වී සිටියේ භූමිය මැද එහි ඔවුන්ගේ හිස්මත්ෙහි මහියංගනතු පස්සඨානේ වේහාසයන් තිතෝ සුවුත් කුට්ටිවා තන්ධාකාරහි තේසං සංවේදනං අකා මහියංගන මහා ස්තූපයේ දැන් පිහිටා ඇති තැන ආකාශයේ වැඩහුන්සේක ඒ යකුන්හට සංවේගය ඇතිවන ආකාරයෙන් 이르දි බලයෙන් මහා වැසසුලං ඝනාන්ධකාරාදිය දක්වාලුසේක තේ භයට්ටා භයං යක්ඛා ආයාචුං අභයං ජිනං ජිනෝ අභයදෝ ආහ සම්මේතේ නිබ්බයද්දිතේ භාග්‍යතුන් වහන්සේ විසින් 이르දියම් මවන ලද මහවැසි ආදියෙන් ඊතා බියටපත් වූයේ යක්ෂයෝ බුදුරජාණන් වහන්සේගෙන් තම බිය නැති කරන මෙන් ඉල්ලා සිටියා. ලෝක සත්වයාට නිර්භය ස්ථානය වූ උතුම් මහප්පල නිවන් ලබා දෙන භාග්‍යතුන් වහන්සේ ඒ බියෙන් පීඩිත යක්ෂයන් හට මෙසේ වදාලා යක්ඛා භයං වෝ දුක්ඛං ච හරිස්සාමි දං අහං තුම්හෙන සජ්ජ ධානං මේ සමංගාදත නොයිද එම්බා යක්ෂයිනි මම තුපගේ මේ ඇති වී තිබෙන බයත් දුකක් දුරු කර දමන්නෙමි තෙපි සමගි සම්පන්නව මෙම ස්ථානයේහි මට වැඩ හිඳින්නට තනක් දෙව් ආහුතේ සුගතං යක්ඛා දේම මාරිසතේ ඉමං සබ්බේ සකලං දීපං දේහිනෝ අබයං තුවං එතකොට ඒ බියටපත්ව සිටි යක්ෂයෝ අපගේ සුගතයන් වහන්සේට මෙසේ කිව්වා නිදුකානන් වහන්ස අපි හැමෝම නුඹ වහන්සේට මේ මුළු මහත් ලංකාදීපයම දෙනවා. නුඹ වහන්සේ අපට ඇති වී තිබෙන මේ බයෙන් නිදහස් කරන සේක්වා. භයං සීතං තමං තේසං හන්त्वा තං දින්න භූමියං චම්ම කණ්ඩං අත්ථරිත්වා තත්තාසීනෝ ජිනෝ තතෝ ඒ යක්ෂයින්ගේ බයත් සීතලත් අන්ධකාරයත් දුරු කළ භාග්‍යවතුන් වහන්සේ බිමට වැඩම කොට ඔවුන් විසින් දෙන ලද භූමියෙහි පත්කඩය අතුරා වැඩහුන්සේක චම්මකණ්ඩං පසාරේසි ආදිත්තං තං සමන්තතෝ සම්මා විභෝතාතේ බේතා තිතා අන්තේ සමන්තතෝ ඊට පසු භාග්‍යතුන් වහන්සේ පත්කඩය හාත්පසින් ගිනි ජාලාවන් නික්ම යන ලෙසින් 이르දියක් කොට වදාලා. ලක්දිව පුරා ඒ පත්කඩය පැතිරෙන්නට සැලැස්සුවා. ගිනි ජාලාවෙන් ඇති වූ අධික තාපයෙන් පීඩිත වූ යක්ෂයෝ තවත් බියටපත්ව ලංකාවෙහි මුහුදු සීමාව දක්වා පසුපැස සිටගෙන සිටියා. ගිරිදීපං තතෝ නාතෝ රම්මං තේසං ඉධානයේ තේසු තත්ත පවිට්ඨේසු යතාඨානේ ඨපේසිච ඒ යක්ෂයන් එසේ සිටගෙන සිටිද්දී ලංකා ද්වීපයට ගිනිකොන දිසාවෙන් මුහුද මැද පිහිටි රම්‍ය වූ ගිරිදීප නම් දිවයින 이르දි බලයෙන් ලංකා ද්වීපයට ලංකොට වදාලා ඔවුන් උදෙසා ලංකන ලද ගිරිදිවයිනට සියලු යකුම් පිවිසි කල්හි ඒ ගිරිදිවයින තිබූ තනම තබාලූසේක නාතෝ තං සංකිපේ චම්මං තදා දේවා සමාගමුං තස්මෙන් සමාගමේත සං සත්තා ධම්ම මදේශය අපගේ ලෝකනාථයන් වහන්සේ ලංකා වාසීව සිටි ඒ යකුන් ගිරිදිවයින්ට පිටත් කොට හැරිය පසු එම පත්කඩයේ සාමාන්‍ය තත්වයට හැකුළු සේක එකල්ලියම ස්ථානයට దేవතාවෝ රැස් වුණා. රැස් වූ దేవතාවන් හට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කොට වදාලා. පසු කාලයේ අපගේ නේකේ සංපාන කොටනං ධම්මා බේ සමයෝ අහෝ සරණේ සොච සීලසෝ ඉතා ආසං අසංකියා එහිදී නොයෙක් කෙල ගනම් ප්‍රාණීන් හට උතුම් මාර්ගඵලාබෝධය උතු වුණා. තෙරුවන් කෙරෙහි නොසෙල්ලන ප්‍රසාදය ඇතිව මනාකොට තෙරුවන් සරණ ගොස් උතුම් පංචශීලයේ පිහිටියා. ඒ පිරිස ගණන් කළ නොහැකි තරම් සෝතාපත්ති පලං පත්වා සේලේ සුමන කෝටක මහා සුමන දේවෙන්දෝ පූජයං යාචි පූජයං ඒ දේව සමාගමෙහිදී සුමන කෝට පර්වතයේ අධිග්‍රහිතව සිටි මහා සුමන දේවේන්ද්‍රයා සෝවාන් ඵලයටපත් වුණා. දේමිනසුන්ගේ පුද පූජාවන්ට යෝග්‍ය වූ අප බුදුරජාණන් වහන්සේගෙන් තමන්හට වැඳුම් පිදුම් කිරීම පිණිස සුදුසු දෙයක් ඉල්ලා සිටියා. සිරං පරාමසිත්වාන නීලාම සිරෝරුහෝ පානිමත්තේ අදාකේස සම්බපාන හිතෝ ජිනෝ නීල වර්ණයෙන් යුක්ත වූ කිලුටෙන් තොර වූ කෙස් පිහිටියේ යමකුගේ සිරසෙහිද හේ නීලාමල සිරෝරුහ නම් වේ එසේ නීලාමල සිරෝරුහ යන නාමය ලද සියලු ප්‍රාණීන්ට හිතේසී වූ භාග්‍යවතුන් වහන්සේ තම සිරස පිරිමැද මිටක් පමණ කේශ ධාතුන් වහන්සේලා දුන්සේක සෝතං සුවන්න චංගෝට වරේනාදාය සත්තුනෝ නිසින්නටාන රචිත නානරතන සංචයේ ඒ මහා සුමන දිව්‍ය රාජයා ශාස්ත්‍රූන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා උතුම් වූ රං කරඬුවකින් පිළිඅරගත්තා භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ ස්ථානයේහි නොයෙක් මැණික් වර්ගයන් රැස්කොට සබ්බතෝ සත්ත රතනේත තපෙත්වා සිරෝරුහ සෝ ඉන්ද නීල තූපේන පිදහෙසි නමස්සච උසින් මහතින් සත්‍රියනක් පමණ වූ සෑයක් කරවා ඒ මැද කේශ ධාතුන් වහන්සේලා වඩා හිඳුවා ඉන්ද්‍රනීල මාණික්කයකින් ඒ වැසුවා. নমස්කාරත් කළා. පරිනිබ්බතම්මේ සංබුද්දේ චිතකාතෝ චංගිද්ධියා ආදාය ජින ගීවට්ටං තේරෝ සරභුනාමකෝ අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනුවම් පාවදාල පසු උන්වහන්සේගේ අසිරිමත් බුදුබඳ දෑමෙන් තිබූ චිතකයෙන් සරභූණං රහතන් වහන්සේ සිය 이르දි බලයෙන් භාග්‍යතුන් වහන්සේගේ බෙල්ලෙහි අස්ති හේවත් ග්‍රීවා ධාතුන් වහන්සේ ගස්සේක තේරස්ස සාරිපුත්තස්ස සිස්සෝ ආනීය චේතිය තස්මින් ඒව තපෙත්වාන භික්ඛුහි පරිවාරිතෝ සරබෝ මහරහතන් වහන්සේ අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය නමකි. උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන මහියංගන චෛත්‍ය ස්ථානයට අහසින් වැඩම කොට ඒ ධාතුන් වහන්සේ එතනම වඩා හිඳුවා ඡාදා පෙත්වා මේදවන්න පාසානේහි මහිද්దికෝ ධූපං වාදස හත්තුංච කාරා පෙත්වාන පක්කමේ මහා ඉරිදිමත් සරබෝ රහතන් වහන්සේ එම ස්තූපය ලා කහ පැහැයෙන් යුතු වූ ගල් වලින් මනාකොට වස්සවා දොළොස් රියනක් කුසට සෑය කරවා එහි ආරක්ෂාව මහා සුමන දිව රාජයාට පවරා පෙරලා කුසිනා නුවරට වැඩම කළා දේවානම් පියතිස් සසරඤ්ඤෝ භාතු කුමාරකෝ උද්දචෝලාභයෝ නාම දිස්වාචේතිය මම්බුතං පසු කාලයේහි අපගේ දෙවන පෑතිස් මහරජතුමන්ගේ සහෝදර කුමාරයෙකු වන මොටසීව රජුගේ පුත්‍රයෙකු වන උද්ද චූලාපේ නැමැති රාජකුමාරයා එම ප්‍රදේශයේදී මහියංගන චෛත්‍යයේහි ආශ්චර්ය අద్භූත හාස්කම් දැක්කා. තං චාදයත්වාකාරේසේ තින්සහත්තුච්ච චේතියං මද්දන්තෝ දමිල රාජා තත්ත්‍රට්ඨෝ දුට්ඨ ගාමිනේ ඒ හාස්කම් දැකපු රාජකුමාරයා මහියංගන චෛත්‍ය තිස් රියනක් පමණ උසට ගඩොල් වලින් වස්සවා සම්පූර්ණ කළා එම ප්‍රදේශය අල්ලාගෙන සිටි ආක්‍රමණික දෙමළ යුවරජවරුන් පළවා හරින කාලයේදී දුටුගැමුණු මහරජතුමා නම් මහියංගන ප්‍රදේශයට සැපත් වී අසීතිහත් හංකාරේසි තස්ස කංචුක චේතියං මහියංගන තුපෝය මේසෝ එවං පතිට්ඨිතෝ එම සෑය වන්දනා කරන්නට පැමිණ සෑය වටකොට නැවතත් රියන් 80ක් උසට අලංකාර කංචුක චෛත්‍යයක් කෙරෙව්වා. මේ මහියංගන ස්තූපය ඔය ආකාරයෙන් එහි මනාව පිහිටියා. ඒවං දීපම්මිකත්වාන මනුස්සාරහ මිස්සරෝ උරුවේලං අගාධීරෝ උරුවීරප්ප රක්කමෝති එදා ධර්මයේ ඉසුරුමත් වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් ලංකා ද්වීපයේ දරුණු යකුන් වෙනත් තැනකට පිටත් කරවා සත්පුරුෂ මිනිසයන් හට වාස භූමි වන ආකාරයට ලංකාව පිළියෙල කරවා වදාලා ඒ මහාවීර පරාක්‍රමයෙන් යුතු මුනින්දෝ නැවතත් උරුවෙල් දනව්වට වැඩම කළා. මහියංගනා ගමනන් නිට්ටිතං අප භාග්‍යතුන් වහන්සේ මහියංගණයට වැඩම කළ විස්තරය අවසන් විය. මහා කරුණික සත්තා සම්මලෝක හිතේ රතෝ බෝධිතෝ පංචමේ වස්ස වස්සංගත වනජිනෝ සියලු ලෝක සත්වයන්ගේ හිතසුව පිණිස යොමු කළ හිත ඇති මහා කරුණික වූ අපගේ ශාස්ත්‍ර වූ ලෝකනාථයන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් වසර 5ක් ගිය තැන සවැත් නුවර ජේතවනාරාමේහි වැඩ වාසය කරද්දී මහෝද රස්සනාගස්ස තතාචෝලද රස්සච මාතුල භාගිනයානං මණිපල්ලංක හේතුකං මහෝදර නැමැති නාරජ්ජුරුවන් මෙන්ම චූලෝදර නැමැති නාරජ්ජුරුවන් යන මාමත් බෑනත් යන දෙදෙනා අතර දෑවැද්දකට ලැබුණු ඊතා අනර්ග වූ වාඩි වීමට ගන්නා මැණික් පළඟක් හේතු කරගෙන දිස්වාසපාරේ සජ්ජානං සංගාමං පච්ච පට්ඨතං සංබුද්ධ චත්තමාසස්ස කාලපක්කේ උපසත අසූ කෝටියක පවන මොහොඳු වාසී වූත් භූමි වාසී වූත් නාගයන් ආයුධ සන්නද්ධ වී දෙපසින්ම මහා යුද්ධයක් පිණිස එකට රැස් වුණා. ඒ අවස්ථාවෙහි අපගේ සම්බුදුරජාණන් වහන්සේ බක් මාසයේහි ග්‍රීෂ්ම ඍතුවේහි තුදුස්සක් බොහෝ දවසෙහි මවුන්ගේ සටනට සූදානම් වීම දුටුසේක. පාතෝයේව සමාදාය පවරං පත්ත චේවරං අනුකම්පාය නාගානං නාගදීපං උපාගමේ නාගයන් හටවන විපත දැක උතුම් වූ සුගත් චීවරය පුරවාගෙන පාත්‍රය ද අතින්ගෙන ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් උදාසනින්ම නාගදීපයට 이르දියෙන් වැඩිසේක මහෝදරා පිසෝ නාගෝ තදාරාජා මහින්දිකෝ සමුන්නේ නාග භවන දසණ්ඩ සත යෝජනේ ඒ දවස්වල මහා ඉරිදිමත් මහෝදර නාරජ්ජරුවෝ මහා සමුද්‍රයේ යොදුන් 500ක් පමණ වූ තමන්ගේ පිය රජ්ජුරුවන් සන්තක නාග භවනයේට අධිපති වෙලා සිටියා. කනෙට්ටිකා තස්ස කන්නා වඩමානම් මේ පම්බතේ නාග රාජස්ස දෙන්නාසේ තස්සා චෝල දරසුතා ඒ මහෝදර නාරජ්ජුරුවන්ට තිරච්චිකා නමින් නාගමානවිකා නැගණියක් සිටියා. ඒ නාග මෙනවිය තණ්හා වඩමාන නැමැති පර්වතයට අධිග්‍රහිත නාගරාජයාට විවාහ කරලා දුන්නා. ඒ තිරච්චිකා නාගිනියගේ පුත්‍රයා හඳුන්වන්නේ චූලෝදර යන නමිනුයි. තස්ස මාතා මහා මාතු මනේ පල්ලංක මොත්තමං දත්වා කාල කතානාගී මාතුලේන තතහිසෝ ඒ නාගමානවිකාවගේ මෑණියන්ගේ පිය නාග රජුරුවන් තම උතුම් මණික් පළඟ සිය මිනිබිරිය වන තිරච්චිකා නාග කන්‍යාවට දීලා මරණයටපත් වුණා අහසේ පාගෙනයි අස්ස සංගාමෝ පච්චෝ පට්ඨිතෝ පම්මතේ අපිනාගතේ අහේසුං මහින්దికා තිරච්චිකා නාගිනියගේ සහෝදරයා වන මහෝදර මාමණ්ඩියත් තිරච්චිකා පුත්‍ර වන චූලෝදර බෑනත් අතරයි මේ දරුණු සංග්‍රාමයේ ඇතිවෙන්න පටන් ගත්තේ. කන්නා වඩ පර්වතයට අධිග්‍රහිත නාගයොත් මහා 이르දි බලයෙන් යුක්තයි. සමෙන්දේ සොමනෝ නාම දේවෝ 제තවනේටිතං රාජායතන මාදාය අත්තනෝ භවනං සුභං සමිද්දි සුමන නැමැති දෙවියෙක් 제තවනයේ පිහිටි කිරිපළු නගරකක් තම සොඳුරු විමානය කරගෙන වාසය කළා. ඒ කිරිපළු රුකක් අරගෙන බුද්ධානුමතියායේව චත්තාකාරං ජිනෝපරේ ධාරයන්තං උපාගංචේ තානන්තං පුම්ම වුත්තතං තමන් පෙර මනුෂ්‍ය ආත්මයක් ගත කළ ඒ නාගදීපයටම බුදුරජාණන් වහන්සේගේ අනුමැතියෙන් එදා උන්වහන්සේට ඉහළින් ඒ කිරිපලු නුගරුක චත්‍රයක් හැටියට ඔසවාගෙන පැමිණියා දේවෝ ඊසෝ නාගදීපේ මනුස්සෝ නන්තරේ භවේ අහෝ සිරාජායතනත් තිතත්තානේස අන්දස ඒ දෙවියා పూర్වෙහි එක්තරා ආත්මයක නාගදීපයේහි මිනිසෙක්ව වාසය කළා තමන් අද කිරිපල නොගොරක පිහිටුවන තැන ඒ අතීතයේ එක්තරා දිනක ඔහු අපූර්ව දෙයක් දැක්කා. පච්චේක බුද්ධේ පුඤ්ජන්තේ දිස්වා චිත්තං පසාදිය පත්තසෝදන සාකානේ තේසං පාදාසිතේනසෝ පසේ බුදුරජාණන් වහන්සේලා කීප නමක් දන් වළඳන ආකාරයයි දැක්කේ. ඒ දැක්මෙන් ඔහුගේ සිත පැහැදීමටපත් වුණා. ගස්වල කොළාතු කඩලා ඒ වායින් පාත්‍රය පිසුදමීම පිණිස උන්වහන්සේලාට පූජා කළා. නිබ්බත්දේ තස්මෙන් රොක්කස්මෙන් ජේතුයානේ මනෝරමේ ద్వාර කොට්ටක පස්සම්මේ පච්චාබහි අහෝසිසෝ එසේ පසේ බුදුරයන් වහන්සේලාට වතාවත් කිරීම නිසා ඔහුගේ පින් බලයෙන් සවැත් නුවර මනෝරම්‍ය වූ 제තවනයේ වටා ඇති ප්‍රාකාරයට පිටින් ඇති කිරිපළු නුගරුකෙහි දෙවියෙක් උපන්නා. දේවාති දේවෝ දේවස්ස තස්ස වොද්දෙන්ච පස්සිය ඉදං තාන හිතත්තං ච තං සරොක්කං ඉදානයේ දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ ඒ දෙවියාට සිදුවන අභිවෘද්ධියත් කිරිපලු නුගුරුක පිහිටන මේ ස්ථානයට සිදුවන යහපතත් හොඳින් දැක වදාරා කිරිපලු නුගරුකස් සමග ඒව දේවතාවා මෙහි රැගෙන වැඩියා සංගම මජ්ජේ ආකාශේ නිසින්නෝ තත්ත නායකෝ තමන් තමනුදෝතේසං නාගානං බිස්සනං අකා මේ මහෝදර චූලෝදර මාමත් බෑනත් අතර මහා පිරිවර දෙකතුව ඉස්මතු වී ඇති භයානක යුද්ධය මැද ලෝක නායකයන් වහන්සේ අහසේ වැඩ සිටියා. අවිද්‍යා අන්ධකාරය දුරලන භාග්‍යවතුන් වහන්සේ ඒ නාගයින්ව দমনය කිරීම පිණිස 이르දි බලයෙන් මහා අන්ධකාරයක් මැව්වා. අස්සාසෙන්තෝ බයට්ටත ආලෝකං පටිවිදංසය තේ දෙස්වා සුගතං තොට්ටා පාදේ වන්දෙන්සු සත්තුනෝ මමන ලද අන්ධකාරය නිසා ඊතා බියටපත් වූ නාගයන් හට මහත් අස්වැසෙල්ලක් ඇති කරවමින් භාග්‍යතුන් වහන්සේ ඌන රෝම ධාතුවෙන් ඊතා සෞම්‍ය වූ ආලෝකයක් නිකුත් කළසේක. ඔවුන් අපගේ සුගතියන් වහන්සේ වේ ආලෝකය නිසා හොඳින් දැනගත්තා. ඊතා සතුටටපත් වෙලා ශාත්‍රුන් වහන්සේගේ පාකමල් මහත් ශ්‍රද්ධාවෙන් වන්දනා කළා. තේසං ධම්මං අදේශේසේ සාමග්ගිකරණං ජිනෝ උභෝපිතේ පතේතතං පල්ලංකං මොනේන අදොං අපගේ භාග්‍යවතුන් වහන්සේ දෙපාර්ශ්වයේම ඒ නාගයන් හට සමගියට හේතු වූ මිහිරි ධර්මයක් වදාළසේක ඒ නාගයෝ ප්‍රීතියෙන් පිනාගිය සිත් ඇති කරගත්තා අපගේ මහා මුනිදානන් වහන්සේට ඒ මහානීය වූ මණික් පළඟ පූජා කළා සත්තා භූමි ගතෝ තත්ත නිසේදිත්වාන ආසනේ තේහි දිබ්බන්න පානෙහි නාගරාජේ තප්පේතෝ අපගේ ශාස්තුන් වහන්සේ අහසින් බිමට වැඩිසේක එහි පූජා කරන ලද උතුම් මණික් පළඟෙහි වැඩහුන්සේක එසේ වැඩහිඳ ඒ නාග රජුරුවන් විසින් පිළිගන්වන ලද දිව්‍ය වූ ආහාර පානයන්ගෙන් මනවින් දන් වැළඳූසේක. තේ ජලත්තේ තලත්තේච බුජගේ අසීති කෝටියෝ සරණේසු ච සීලේසු පතිට්ඨාපේසිනායකෝ අපගේ ලෝකනාථයන් වහන්සේ ඒ මොහොඳ වාසී වූත් පොළව වාසී වූත් අශෝකෝටියක් පමණ බුජගයෙන් හෙවත් නාගයෙන් උතුම් තිසරණයෙහි පංචශීලයේ පිහිටුවාලුසේක මහෝදරස්ස නාගස්ස මාතුලෝ මනංක්කිකෝ කල්යාණියං නාගරාජා යොද්දං කාතං තහෙන් ගතෝ මහෝදර නාරජ්ජුරුවන්ගේ මාමණ්ඩියක වූ කැලණියෙහි අධිපති මණියක්ක නැමැති නාගරාජයාත් යුද්ධ කරනු පිණිස එහි ගොස් සිටියා බුද්ධාගමම් මේ පටමේ සුත්වා සද්ධම්ම දේශනං තිතෝ සරණ සීලේසු තත්තායාචි තථාගතං බුදුරජාණන් වහන්සේ මුලින් මහියංගනයට වැඩි අවස්ථාවෙහි වදාළ ධර්ම දේශනාව අසා තිසරණ පංචශීලයේ පිහිටියා සිටි මණියක් එක නාගරාජයා එහිදී තථාගතයන් වහන්සේගෙන් මෙබඳු ඉල්ලීමක් කළා මහතේ අනුකම්පානෝ කතානාත තයාං තවානා ගමනේ සම්මේ මයං බස්මේ බවමහේ අනේ ලෝකනාථයන් වහන්ස ඔබ වහන්සේ විසින් අපට මහත් අනුකම්පාවකුයි මේ කරන ලද්දේ ඔබ වහන්සේ නැවැඩිසේක් නම් අපි හැමෝම අළු වෙලා යන්න තිබුණා. අනුකම්පාමයි පෙත විසුං හෝතු මහෝදයෝ පුනරාගමන නත්ත වාසභෝමෙන් මමමම කිසිවක් කෙරෙහි මමත්වයක් නැති මහා කරුණිකයන් වහන්සේ මේ කැලණි ප්‍රදේශයේ වූ මාගේ නාග භවණයට යලිත් වරක් වැඩම කිරීමෙන් මා කෙරෙහිද වෙන් වශයෙන් ඔබ වහන්සේගේ අනුකම්පාව වේවා අදිවාසයත් වා භගවා තුන්නේ භාවේ නිදාගමං පතිත්තාපසිතත්ථව රාජායතන චේතියං භාග්‍යවතුන් වහන්සේට නැවත වඩින්ට කියා මණියක් එක නාරජු කළ ආයාචනය නිශ්ශබ්දව වැඩ සිටීමෙන් පිළිගස්සේක එසේ පිළිගෙන ඒ නාගදීපයෙහිම රාජායතන චෛත්‍ය නැමැති එම කිරිපලුරුක පිහිටුවා වදාලා තංචාපි රාජායතනං පල්ලංකං ච මහරහං අප්පේහි නාගරාජුනං ලෝකනාතෝ නමස්සිතුං අපගේ ලෝකනාථයන් වහන්සේ ඒ රාජායතන කිරිපලු නගරුක් මහානීය වූ මණික් පළඟත් නාරජවරුන් හට වන්දන මානන කිරීම පිණිස දුන්සේක පරිභෝග චේතියං මයිහං නාගරාජා නමස්සත තං භවිස්සති වෝ තාතා හිතායච සුඛායච නාරජවරුනි මාගේ පාරිභෝගික චෛත්‍යයට නිසි පරිදි පූජෝපහාර දක්වා වත් පිළිවෙත් කොට নমස්කාර කරව් නාග දරුවෙනි මෙම පුද පූජා වත් පිළිවෙත් ඔබට බොහෝ කලක් හිතසුව පිණිස පවතිවි ඉච්ඡේව මාදෙන් සුගතෝ නාගානං අනුශාසනං කත්වාජතවනං එව ගතෝ ලෝකානුකම්පකෝති සියලු ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණා ඇති සුගතයන් වහන්සේ නාගයෙන් හට මෙලව පරලව දෙකෙහි හිතසුව පිණිස පවතින මෙවැනි උතුම් අනුශාසනාවන් වදාරා යලි දෙවරමටම පෙරලා වැඩිසේක නාග දීපාගමනං නිට්ටිතං අප භාග්‍යතුන් වහන්සේ නාගදීපයේ වැඩම කළ විස්තරය අවසන් විය තතෝ සෝ තතියේ වස්සේ නාගින්දෝ මණියක්ඛිකෝ උපසංඛමෙත්වා සංබුද්ධං සහ සංඝං නිමන්තේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින් කරන ලද ඇරයුම ඒ මණියක් එක නාරජ්ජුරුවන්ට මතක් වුණා. එයින් වසර 3කට පසු වෙසක් මාස පුරපක්ෂයේහි තුදුස්වක් දිනක සවස් යාමයේහි මිනිස් විසින් පිරිස් සහිතව දඹදිවට ගියා. ගිහින් අපගේ සම්බුදුරජාණන් වහන්සේ කරා එළඹ භික්ෂු සංඝයා සමග තමන්ගේ නාග භවණයට වඩින්ට කියා ඇරයුම් කළා. බෝධිතෝ අටමේ වස්ස වසන්දත වනජනෝ නාතෝ පංචම්මි භික්ඛූනං සතේහි පරිවාරිතෝ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වෙලා අට අවුරුද්දක් ගත වුණා ජේතවනයේහි වැඩ සිටි අපගේ භාග්‍යතුන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා පිරිවර කොටගෙන ဒုတိ යේ දිවසේ පත් කාලේ ආරෝචිතේ ජිනෝ රම්මේ වේසාක මාසම්මේ පුන්නමායං මොනසරෝ ඒ මණියක් නාගරාජයා විසින් ඇරයුම් කරන ලද දිනයට පසුදා රම්‍ය වූ වෙසක් මාසයේ පුන් පොහෝ දිනයෙහි දන් වළඳන වේලාවෙහි අප මුනේන්ද්‍රයන් වහන්සේ තත්ථේව පාරුපිත්වාන සංඝාටින් පත්තමාදිය අගකල්යානිද සංතං මනි අක්ඛික නිවේසනං 제ත වනයෙහිම වැඩ සිටියේදී මනාකොට සිවුරු පොරවා දෙපට සිවුර ද ඇතිව පාත්‍රයේදගෙන ඒ කල්යාණේ ප්‍රදේශයේ වූ මණියක්ක නාරජ්ජුරුවන්ගේ භවණයට වැඩිසේක කල්යාණේ චේති අට්ඨා ගානේ කතේ රතන මණ්ඩපේ මහරහම් හි පල්ලංකේ සහ සංඝ නොපාවිසේ කල්යාණී චෛත්‍යස්ථානයේ පිහිටා ඇති භූමියේහි නා රජුරුවන් විසින් කරවන ලද මණික් මණ්ඩපයක මහානීය වූ වැඩ හිඳන පළඟ වෙත අප භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග පිවිස වදාලා දෙබ්බේහි කජ්ජ බොජ්ජේහි සගනෝ සගනං ජිනං නාගරාජා ධම්මරාජං සන්තප්පේසේසුමානසු පිරිවර සහිත වූ නාගරාජයා ඊතා සතුරු සිතින් යුක්තව දිව්‍ය වූ කාද්‍යෙන්ද බෝධ්‍යෙන්ද සංඝ පිරිස සහිත වූ ජින නම් වූ ධර්මරාජයන් වහන්සේව මනවින් සන්තරමණය කළා හොඳින් දිව්‍ය ආහාර පාන වැළඳෙව්වා තත් ධම්මං දේශයත්වා සත්තාලෝකානුකම්පකෝ මොග්ගන්්වා සුමනේ කුටේ පදං දස්සේසිනායකෝ කල්යාණි භූමියේහි ලොවට මහත් අනුකම්පා ඇති අප සාතුන් වහන්සේ මණි අක්කික නාරජ ප්‍රදාන නා පිරිසට මధుර වූ ධර්ම දේශනාවක් පවත්වා වදාලා ඊට පසු මණික් මණ්ඩපයෙන් අහසට පැන නැගී සුමන කූට පර්වත මුදුරට වැඩම කොට වදාලා ඒ පර්වත මස්තකයෙහි සිය පාද ලාංඡනය දක්වා වදාලා තස්මෙන් පම්බත පාදම් හේ සහ සංඝෝ යත සුඛං දිවා විහාරං කත්වාන දීඝවාපෙන් උපාගමි ඒ සමන් කුළු පව්ව පාමුලෙහි 500ක් වූ භික්ෂු සංඝයා වහන්සේ සමග භාග්‍යතුන් වහන්සේ සුව පහස වූ ධාන සමාපatti විහරණයම් පිණිස දවල් කාලයේහි දිවා විහරණය කොට වදාලා එතනින් අහස් ගමනින් දීඝවාපියට වැඩම කළා. තත් චේතියඨානම්හි සසංඝෝච නිසීදිය සමාදින් අප්පයේනාතෝ ඝානගාරව පත්තියා ඒ ප්‍රදේශයේ දීගවාපී චෛත්‍ය ස්ථානය අනාගතයේ පිහිටන තැන අප භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේ සමග වැඩහුන්සේක එම ස්ථානය දේව මිනිසුන්ගේ පුද පූජාවන්ට සුදුසු වන ආකාරයෙන් ගෞරවයට පත්වනු පිණිස නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටියා ततो बुद्धाय तानमः सुको विदो महामेघवनारम्मधानमागम्म महामुनी ඒ දීඝවාපී චෛත්‍ය පිහිටන ස්ථානයෙන් අහසට පැන නැගුණු ඨානා ඨාන නැමැති තථාගත බල ඥානයෙහි දක්ෂ වූ අප මහා මුනේන්ද්‍රයන් වහන්සේ පෙර බුදුවරයන් වහන්සේලා විසින් සමාපatti සුවයෙන් වැඩහුන් තන වූ මහා මේඝ වනයේ මහා විහාරය පිහිට විය යුතු තැනට වැඩම කොට වදාලා මහා බෝධි තිතඨානේ නිසෙදෙත්වා සසාවකෝ සමාදින් අපේනාතෝ මහාතු පට්ඨිත තත ශ්‍රාවක සංඝ පිරිස සහිත වූ අප භාග්‍යවතුන් වහන්සේ මහා බෝධිය පිහිටන ස්ථානයේහිද එසේම ස්වර්ණමාලී මහා චෛත්‍ය පිහිටන ස්ථානයේහිද නිරෝධ සමාපත්තියෙන් වැඩහුන්සේක ධූපාරාමම්මෙතු පස්සටි තට්ඨානේ තතේවච සමාධිතෝත බුද්ධාය ශිලාචේතිය භානගෝ තුපාරාමය ස්තූපයේ පිහිටන ස්ථානයේ කලින් අයුරින්ම නිරෝධ සමාපatti සුවයෙන් වැඩහුම්සේක එයින් නැගිට ශිලාචෛත්‍ය පිහිටන තැනට වැඩිසේක සභාගතේ දේවගණේ ගනේ සමනොසාසිය තතෝ 제තවනං බුද්ධෝ බුද්ධ සම්බත්තකෝ අගා එහිදී එක්රස් වූ දේව සමූහයා හට අවවාද අනුශාසනා කොට වදාළ සියලු යහපත දන්නා වූ ਸਰවඥතා ඥානයෙන් යුක්ත වූ මහා පරිවාර සම්පත්තියෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේ එතනින් අහසට පැන නැගී යලි දඹදිව ජේතවනායතම වැඩිසේක එවං ලංකාය නාතෝ හිත මමිතමති ආයතින් පෙක්ඛමානෝ තස්මින් කාලම් මේ ලංකා සුර බුජ ගනා දේන මත්තංච පස්සං ආගාතික්කන්තු මේතං අති විපුල දයෝ ලෝක දීපෝ සුදීපං දීපෝතේනාය මාසේ සුජන බහුමතෝ ධම්මදීපාවහාසීතේ මෙසේ අනන්ත වූ අප්‍රමාණ වූ අවබෝධ ඥානයකින් යුක්ත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලංකා ද්වීපයෙහි අනාගතයේ ඊතා යහපත උදාවන පිණිස අනාගත ඥානයෙන් බලා වදාරා තමන් වහන්සේ ලංකාද්වීපයට වැඩි අවස්ථාවෙහි ලංකාද්වීපයෙහි සිටි අසුර නාගාදී ජනයාට යහපත පිණිස වූ කරුණුද දැකවදාලසේක එමෙන්ම අතිසයෙන් දයා කරුණා ඇති මහා කාරුණික වූ ලොව එළිය කරන පහනක් බඳ වූ බුදුරජාණන් වහන්සේ ඊතා සුන්දර වූ ලක්දිවට තුන්වරක් වැඩිසේක අප භාග්‍යවතුන් වහන්සේ තුන්වරක් වැඩමවා වදාළ කාරණය නිසාවෙන් මේ ලංකාද්වීපය සත්පුරුෂ ජනයාගේ ආදර ගෞරවයට පාත්‍ර විය මේ ලංකාද්වීපයට ධර්මාලෝකයෙන් ඇතිවන ආලෝකය තිබේ කල්යාණ ගමනන් නිට්ටිතං අප භාග්‍යවතුන් වහන්සේ කැලණියට වැඩම කළ විස්තරය අවසන් විය. සුජනප්පසාද සංවේගත්තාය කතේ මහාවංශේ තථාගතා බිගමනං නාම පඨමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයෙහි තථාගතයන් වහන්සේ මෙහි වැඩම වීම නම් වූ පළවෙනි පරිච්ඡේදයයි